එලෝලු අතිශීත තත්ත්වයන්ති කල් තබා ගැනීම සඳහා කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. දේශීය එලෝලුත් මේ අතරට ඇතුල් වෙලා තියෙනවා. එලෝලු වගාවේ කාලසටහන තරමදුරට වෙනස් කරලා ලැබෙන වාරේ පුල් කරන්න තමයි අපි මේ වැඩසටහන යොමු කරන්නේ. ඊට අමතරව යම්කිසි ව්‍යවසායකයන් එලෝලු ආසන පරිහරණය කරන ආහාර නිපදවීම් කටයුතු සඳහා එලෝලු යොදා ගන්නවා නම් ඒගොල්ලොන්ට පෞද්ගලික සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය කරන වැඩසටහනක් අපේ මේ අවුරුද්දේ පිහිටවනවා. ඒකෙදී ඒ වැඩසටහන තුළින් අපි ව්‍යවසායකයන්ට ආධාර උපකාර දීලා එළවලු කර්මාන්තයේ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්න සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන 150ක සහනාධාරය යටතේ